ආනන්ද බද්දේ කරත්ත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ආයස්මා ආනන්දෝ උපට්ඨාන ශාලායන් වික්ඛෝ ධම්මියා කතාය සන්දස්සේතේ සමාදපේතේ සමුත්තේජේතේ සම්පහන්සේතේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච භාසති අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වෘට්ඨිතෝ යේන උපට්ඨාන ශාලාත්තේනුපසංඛමි උපසංඛමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසජ්ජකෝ භගවා බික්ඛෝ ආමන්තේසි කෝනකෝ බික්ඛවේ උපට්ඨානශාලායන් බික්ඛෝ ධම්මියා කථාය සන්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසේතේ ආයස්මා බන්තේ ආනන්දෝ උප ဋ ාන ශාලායන් බික්ඛෝ ධම්මියා කථාය සන්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසේති අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසේ යතා කතං කනතං ආනන්ද වික්ඛෝ ධම්මියා කතාය සම්දස්සේසේ සමාදපේසේ සමුත්තේජේසේ සම්පහන්සේසේ බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසීති එවං කෝ අහං බන්තේ වික්ඛෝ ධම්මියා කතාය සම්දස්සේසෙන් සමාදපේසෙන් සමුත්තේජේසින් සම්පාංශේසින් බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසින් අතේසන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතේසං පහේනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකොප්පං තං වින්ද්වාමනුබ්‍රෝහයේ අය්‍යේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දෙතම් තං වේ භද්දේ කරන්තෝ තේ සන්තෝ ආචෙක්ඛතේ මුනීතේ හතංචාවසෝ අතේතං අන්වාගමේති එවං රූපෝ අහෝසින් අතේත මද්දානන්තේ තත්ත නන්දෙන් සමන්වානේතේ එවං වේදනෝ අහෝසින් අතේත මද්ධානන්තේ තත්ත නන්දින් සමන්වානේතේ තේයාලම් එවං කෝ ආඋසෝ අතේතං අන්වාගමේති කතංචාඋසෝ අතේතං නාන්වාගමේති එවං රූපෝ අහෝසින් අතේත මද්ධානන්තේ තත්ත නන්දින් න සමන්වානේතේ එවං වේදනෝ අහෝසින් අතේතමද්ධානන්තේ තත් නන්දෙන්න සමන්වානේති එවං සංඤෝ අහෝසින් අතේතමද්ධානන්තේ තත් නන්දෙන්න සමන්වානේති එවං සංකාරෝ අහෝසින් අතේතමද්ධානන්තේ තත් නන්දෙන්න සමන්වානේති එවං විඥානෝ අහෝසින් අතේ සමද්දානන්තේ තත්තනන්දින් න සමන්වානේති එවං කෝ ආවුසෝ අතේ සංනාන් වාගමේති කතංචාවුසෝ අනාගතං පටිකංකති ඒව රූපෝස්යං අනාගත මද්දානන්තේ තත්තනන්දින් සමන්වානේති එවං වේදනෝ සියං පේයාලම් එවං සංඤෝ සියං පේයාලම් එවං සංඛාරෝ සියං පේයාලම් එවං විඥානෝ සියං අනාගත මද්දානන්තේ තත්ථ නන්දෙන් සමන්වානේතේ එවං කෝ ආවසෝ අනාගතං පටිකංකතේ කතං චෞසෝ අනාගතං නප්පටිකංකතේ එවං රූපෝ සියං අනාගත මද්දානන්තේ තත්ත නන්දින් න සමන්වානේති එවං වේදනෝ සියං තේයාලම් එවං සංඤෝ සියං තේයාලම් එවං සංකාරෝ සියං තේයාලම් එවං විඥානෝ සියං තේයාලම් අනාගත මද්දානන්තේ තත්ත නන්දෙන් න සමන්වානේති එවං කෝ ආවුසෝ අනාගතං නප්පටිකංකති කතංචාවුසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරති ඉදහවුසෝ අස්සුතවා පුතු ජනෝ අරියානං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝබිදෝ සප්පුරිස ධම්මේ අවිනේතෝ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානම් අත්තනිවාරෝපං රූපස්මින් වා අත්තානම් වේදනා පෙය්‍යාලං සංඤං පෙය්‍යාලං සංකාරේ පෙය්‍යාලං විඥානං අත්තතෝ සමනුපස්සති විඥානවන්තං වා අත්තානං අත්තනිවා විඥානං විඥානස්මින් වා අත්තානං එවං කෝ ආවසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරති කතං චාවසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ නසංහේරති ඉදා උසෝ සුතවා අරිය ශාවකෝ අරියානන්දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ නරූපං අත්තතෝ සමනුපස්සතේ නරූපවන්තං වා අත්තානම් අත්තනිවාරෝපං නරූපස්මින් වා අත්තානම් න වේදනං තේයාලම් න සංඤං තේයාලම් න සංකාරේ තේයාලම් න විඥානං අත්තතෝ සමනුපස්සති න විඥානවන්තං වා අත්තානම් න අත්තනිවා විඥානම් න විඥානස්මින් වා අත්තානම් එවං කෝ ආවුසෝ පච්චුප්පන්නේසෝ ධම්මේසෝ නසංහේරති අතේ සන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතම් යදතේ තං පහේනන්තං අපත්තං ච අනාගතම් පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සතේ අසංහේරං අසංකොප්පං තං විද්වා මනුබ්‍රෝහයේ අය්‍යේව චිත්තං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දෙතම් සංවේ භද්දේ කරන්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති එවං කෝ අහං බන්තේ බික්ඛෝ ධම්මියා කතාය සන්දස්සේසින් සමාදපේසින් සමුත්තේජේසින් සම්පහන්සේසින් බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච අභාසින්ති සාදෝ සාදෝ ආනන්ද සාදුකෝ ත්වං ආනන්ද බික්ඛෝ ධම්මියා කථාය සන්දස්සේසේ සමාදපේසේ සමොත්තේජේසේ සම්පංසේසේ බද්දේ කරස්සස්ස උද්දේශංච විභංගංච අභාසේ අතේ තන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතේතං පහේනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත සත්ත විපස්සති අසංහේරං අසංකොප්පං තං වෙන්ද්වාමනුබ්‍රෝහයේ අජ්ජේව කෙච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආසාපින් අහෝරත්ත මතන් දෙතම් සංවේ භද්දේ කරන්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති කතංචානන්ද අතේතං අන්වාගමේති පේයාලම් එවං කෝ ආනන්ද අතේතං අන්වාගමේති කතංචානන්ද අතේතානන්වාගමේති පේයාලම් ඒවං කෝ ආනන්ද අතේතං නාන්වාගමේති කතංචානන්ද අනාගතං පටිකංකති තේයාලම් ඒවං කෝ ආනන්ද අනාගතං පටිකංකති කතංචානන්ද අනාගතං නප්පටිකංකති තේයාලම් ඒවං කෝ ආනන්ද අනාගතං නප්පටිකංකති කතංචානන්ද පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරතේ තේයාලම් එවං කෝ ආනන්ද පච්චුප්පන්නේසෝ ධම්මේසෝ සංහේරතේ කතංචානන්ද පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහේරතේ තේයාලම් එවං කෝ ආනන්ද පච්චුප්පන්නේසෝ ධම්මේසෝ න සංහේරතේ අතේතන්නාන් වාගමෙය්‍ය නප්පටි කංකේ අනාගතං යදතේ සං පහේනං සං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකොප්පං इत्थं विन्द्वामनुब्रूहये अद्येव किच्छङ्गातप्पं को जन्यामरणं सुवे न हि नो सङ्गरं तेन महासेनेन मच्छुना एवं विहारिम् आतापिम् अहोरत्त मथन्दितम् සංවේ භද්දේ කරන්තෝති සන්තෝ ආචෙක්ඛතේ මුනීති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති ආනන්ද බද්දේ කරත්ත සොත්තං ဒ ොතියං